ප්‍රතිවීක්ෂා වැඩසටහනේ 21 වන සතියේ අද දවසේ සුපුරුදු ලෙසින් අපාය මුකසය ඇසුරින් ගෞරවනීය ස්වාමින් වහන්සේ උතුම් වූ දේශනාවක් ඔබට පවත්වන්නට සූදානම්. සුපුරුදු ලෙසින් වැඩම කරන්නට යෙදුණු පූජනීය උතුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනා සාදුකාර ප්‍රණාම් පවත්වා নমස්කාර පූර්වකව පිළිගනිමු.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 ඒ ධර්මයට අනුව යමින් අපේ ජීවිත ඊටාම නිවැරදි තත්ත්වයකට පත් කරගන්න ඕනේ. විශේෂයෙන් ලැබුවා වූ මනුෂ්‍ය ජීවිතයේ තියෙන වටිනාකම තේරුම් අරගෙන මේ මනුෂ්‍ය ජීවිතයට ලොකු සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ. මොකද සසර කොච්චර දුර්ලභද කියලා මනුෂ්‍ය ජීවිතය අපි හොඳින් දැනගන්න ඕනේ. කණකැස් බෑවෙක් වියසිදුරින් අහස බලනවා වාගේ ඒ කාරණාව ඊට වැඩිය දුර්ලභ කාරණාවක් කියලා කියනවා මේ මනුස්ස ජීවිතයක් ලැබීම. ඉතින් මේක අපි අහලා නිකන් ඉන්නවා. මම කීප වතාවක් පැහැදිලි කරලා තියෙනවා. නමුත් නැවත නැවත නැවත නැවත පැහැදිලි කරන්න ඕනේ. ඒක කොච්චර දුර්ලභ කාරණාවක්ද බලන්න. වියගහ කැඩෙන්න ඕනේ. ඒ කැඩිච්ච වියගහ වෙලකට දාන්න ඕනේ. දාපුවාම ඒ අහකට දාපුවාම ඒක කවුරුවත් ගන්න නැතුව ඉන්න ඕනේ උවමනාවකට. ලිපේ දාන්න නැති වෙන්නත් ඕන කවුරුහරි අරන් ගිහිල්ලා ඊට පස්සේ මේක වැහැලා පා වෙලා යන්න ඕනේ. ඇලකට වැටෙන්න ඕනේ. ඇලේ හිර වෙන්නේ නැතුව තියෙන්න ඕනේ. ගඟකට වැටෙන්න ඕනේ. ගඟේ හිර වෙන්නේ නැතුව කොහේ හරි කවුරු හරි ගොඩ ගන්න නැතුව මුහුදට යන්න ඕනේ. ඒ අතර වාරෙදි මේක දිරලා කුඩු වෙලා යන්න පුළුවන්. එහෙම නොවෙන්න ඕනේ. ගලි ගොඩවල් වල නැනෙන්න පුළුවන්. එක එක පඳුරු වල හිර වෙන්න පුළුවන්. කැඩිලා බිඳිලා යන්න පුළුවන් පල්ලෙහාට වැටෙනකොට හරි මේ මොකක්වත් නොවි මේ කැඩිච්ච විය ගහ වියසිදුරක් සහිතවම මහා මුහුදට යන්න ඕනේ. මහා මුහුදේ කොච්චර ඉඩ තියෙනවද කියලා බලන්න. නේද? කැස්බෑවේ උඩට එන්න ඕනේ. ඒ කැස්බෑව උඩට එනකොට හරියට මේ කැස්බෑවගේ ඇහැක් වදින්න ඕනේ. වියසිදුරෙම. එතකොට අර අත්තර ඉඩ තියෙනවා මහා මුහුදේ ඉඩ තියෙන තැනින් මේ වියසිදුරෙන් වදින්නත් ඒ කැස්බෑව එන්නත් ඕනේ. එතකොට මේ කැස් බෑවා උඩට එනකොට එයාගේ එක ඇහැ කණයි හැබැයි ඒ කණ ඇහැ වැඩිලත් බෑ එතනින්ම දැන් වෙන්න තිබ්බ යම් සම්භාවිතාවක් තියෙනවා නම් ඒක දෙකෙන් වැඩි වෙනවා හරි එතකොට ඒ වෙනකොට හඳ තියෙන්නත් ඕනේ කණ කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ කියලා. ඒ සිද්ධිය දුර්ලභද සුලභද? අපි කියන එහෙම සිද්ධියක් වෙන එක හරිය කලාතුරකින් තමයි වෙන්න පුළුවන් කියලා. ඔය දුර්ලභකම් සුලභකම් කියලා කියන්නේ සාපේක්ෂව. හරිද? ඒ සිද්ධිය සුලභයි කියනවා. එච්චර කාලයකට පස්සේ සිද්ධ වෙන සිද්ධිය සුලභයි කියනවා. මොකකට වැඩිද? සසර දුවපෑන ඇවිදින සසර යන සත්වයා මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්න එකට වැඩිය. ඔන්න දැන් එතකොට අපිට ওই බුදුරජාණන් වහන්සේ උදාහරණ වලින් දේශනා කරලා තියෙන්නේ ওই වගේ දේවල් උදාහරණ වලින් දේශනා කරලා තියෙන්නේ අපිට තේරුම් ගැනීම සඳහා හරි තේරුම් ගැනීම සඳහා තමයි උදාහරණ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අන්න ඒ තේරුම්ගත යුතු තත්වයන් තේරුම් ගත්තහම බලන්න ඕනේ. එහෙනම් අපි මේ මහා වාසනාවන්ත මනුස්සය සමහර කට්ටිය මේ ජීවිතේට සාප කරනවා. හ්ම් මාව මැරිලා ගියා නම් හොඳයි කියලා හිතනවා. හ්ම් මාව මෙහි ඉපදුනේ අපරාධයක් කියලා කියනවා. ඒ දන්නේ නැතුව. කිසි දෙයක් දන්නේ නැතුව. ඊළඟට වැටවල් ගානේ, ගෙවල් ගානේ ඒවා ගැන කල්පනා කර කර ඉන්නවා. හරි ඒවා හින්දා පශ්චත්තාප වෙලා ඉන්නවා. අමතක වෙනවා. පින්නත් මේ මැරෙන්න වැටුනහම තමයි දන්නේ නිරෝගී භාවයේ තියෙන වටිනාකම. ඒ වගේ මේ ජීවිතයේ තියෙන වටිනාකම තේරෙන්නේ අපිට ජීවිතේ නැති වෙන්න යනකොට. ජීවිතේ නැති වෙන්න ආසන්නට යනකොට තමයි එක දවසක් තව තිබ්බනම් කියලා වටිනාකමක් ඇති වෙන්නේ මේ දවස් ගාණක් ගෙවන අපිට ඉතින් ඒ වගේ தත්වයන් තුල අමාරුවෙන් සකස් කරගත්ත හරියම්බ කරගත්ත මේ ජීවිත කාලය සමහර අයට සිද්ධ වෙනවා. ඒ අය කාරණා නොදන්නා හින්දා මේ ජීවිතයම හේතු වෙනවා. වාසනාවකට ලැබිච්ච මේ ජීවිතය හේතු වෙනවා. අපාගාමී ගමනකට යන්න. අපි ඊයේ දවසේ සාකච්ඡා කරේ අපාය මුඛ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කාරණා 6න් තුනක් පිළිබඳව කාරණා 6 තමයි ඊයේ දවසේ නෙමෙයි පෙරේද දවසේ සාකච්ඡා කර කරන්න යෙදුනේ මේ කාරණා 6 පිළිබඳව කාරණා 6න් තුනක් අපි විස්තර වශයෙන් කතා කරා. මොනවද මේ කාරණා 6? මත්භාවයට පත්වීම, නොකල්හි වීති සංචාරය, ඒ වගේම උත්සව දර්ශන ආදියට යෑම අපි රූපවාහිනිය ගැන සාකච්ඡා කරා බොහෝ දේවල්. ඒ වගේම ප්‍රමාද ඊළඟ එක තමයි ප්‍රමාදයට කාරණාවක් වෙච්ච සූදු කෙලිය. ඒ වගේම පාප මිත්‍රයන් නැවත නැවත පාප මිත්‍යයන් හා එක්වීම සහ අලස බැවිහි නැවත නැවත යෙදීම කියන කාරණා හින්දා අපාගාමී වෙන්න පුළුවන් කියලා අපායට යන්න දොරටු හයක් විදිහට සිංගාලෝවද සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සිංගාලෝවද සූත්‍රය හරියම වැදගත් සූත්‍ර ධර්ම ජීවිතේ ජීවත් කරවන්න ඒක අපි යුතුයකම් ගැන විතරක් දේශනා කරලා තියෙනවා කියලා තමයි හිතන්නේ. නෑ යුතුයකම් ගැන විතරක් නෙවෙයි ඒක තියෙනවා කලින්ම කාරණා 14ක් අපිට පළවෙනි එක තමයි තියෙන උපක්ලේශයන් කියලා ඒ සඳහන් කරලා තියෙන කෙලෙස් ධර්ම හතර පිළිබඳව ඊළඟට සඳහන් කරලා තියෙන සතර අගති පිළිබඳව ඊළඟ තියෙන සතර කර්මක්ලේශ උපක්ලේශයන්නේ සතර කර්මක්ලේශ කියලා සඳහන් කරලා තියෙනවා ප්‍රාණාතිපාතා අදින්නාදාන කාමේසු මිච්ඡාචාරා මුසාවාදා කියලා හතර සතර කර්මක්ලේශ ඊළඟට තියෙනවා සතර අගති සතර අගති කියන්නේ ඡන්ද දේශ බය මෝහ කියන. එතකොට 8යි අපාය මුඛ 6ක්. කියලා දේශනා කරලා තියෙනවා. සිංහල ගෘහපතියාට බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඔය යුතුයකම් ගැන කියන්න ඉස්සෙල්ලා ඔන්න ඔය ටික. ඉතින් ඒ අපාය මුඛ කියලා කියන අපායට යන දොරටු කියන ඒවා මේ ජීවිතේ ලැබිච්ච කෙනෙකුට මේ ජීවිතේ ඉඳගෙන අපාය දොරටු අරගන්න හේතු වෙන කාරණා හය තමයි ඔය සඳහන් කරලා තිබ්බේ. ඉතින් අපි ඊයේ දවස් පෙරේද දවසේ සාකච්ඡා කරා මත්පැනේ ආදීනව ඒ වගේම නොකල්හි වීති සංචාරයේ ආදීනව සහ දූකෙලියේ මේ උත්සව දර්ශන පිණිස යෑමේ ආදීනව. එතකොට ඒකදී අපි ගොඩක් දුරට සාකච්ඡා කරා ටෙලිෆෝන් එකක නේද මොනවද තියෙන ආදීනව අන්තිම එකේ ආදීනව තමයි හැම වෙලෙම නැටුම් කොහෙ තියෙනවද ගැයුම් කොහෙ තියෙනවද වැයුම් කොහෙ තියෙනවද රාමායන ආදී කතා කීම් කොහෙ තියෙනවද කී කී හොයනවා කියලා. ඉතින් ඒ වගේ රූපවාහිනියවල් තුල එක එක ඒවා හොය හොය හොය හොය හොය ඉන්නවා. එයාට ඉතින් මුළු ජීවිත කාලෙම හැම ඉඳ වෙනවා. ගත්තේ. මොකද ඒ ආසාවන් බොහෝ වශයෙන් වැඩි වර්ධනය වෙන හින්දා. හොඳයි. දැන් ඊට අද දවසේ අපිට කතා කරන්න තියෙන තේ වගේම ඉතා වැදගත් කාරණා කීපයක්. ඒකේ පළවෙනි එක තියෙන්නේ සූදු කෙලීම කියන එකයි. මේ සූදුවට යොමු වෙච්ච අය පින්වත්නි ඒක ඇවිල්ලා ක්‍රීඩාවක් වගේ. ඒ කියන්නේ යමක් යොදලා යමක් හම්බ කරගන්න උත්සාහ කරන ක්‍රීඩාවක්. ඒක නිවැරදි දිවිපෙතක් නෙවෙයි. බලන්න මේවා ඇවිල්ලා ඊටාම දැඩි කෙලස් ධර්ම උපදින තමන්ගේ හිත නිබඳව ඇදිලා යන විශාල කර්ම වේගයන් සකස් වෙන්න හේතු වෙන බොහෝ පාපයන් සිද්ධ වෙන කාරණාවක්. මේකේ සිද්ධ වෙන ආදීනව ටික බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට කතා කරපුවම අපිට මේක තේරෙනවා. බැරි වෙලාවක්වත් දිනුවොත් මේ සූදු කෙරලා පෙරදිච්ච අයගේ වෛරයට වාදනය වෙනවා වෛර උපදින්න පටන් ගන්නවා ඊළඟට පෙරදුනොත් තමන්ට ලොකු ශෝකයක් ඇති වෙනවා තමන්ගේ වස්තුව අනුව ලොකු ශෝකයක් ඇති වෙනවා ශෝක ශෝක වෙන්න හේතුවක් වෙනවා ඊළඟට බලාගෙන ඉද්දීම ධනහානිය සිද්ධ වෙනවා අපි දන්නවා ඔය ගම් වල එහෙමත් ඉස්සර දැන් අඩුයි නමුත් නෑත්තරම නෑ නෙවෙයි ඉස්සර හරියට ඔවා තිබුණා නේද? ඒ කට්ටිය අන්තිමට මොකද කරේ? ගෙවල් උගස් තියලා නේද? බඩු උගස් තියලා ඕකෙන් දිනලා ඕකෙන් දිනලා දිනු වෙච්ච කෙනෙක් එහෙම කොහේ හරි ඉන්නවද? දැන් ඔය දැනටත් තියෙන දරුණුම එකක් තමයි ඔය මේ ලොතරැයි වගේම තමයි අස්වරේස් කියන ඒවා තියෙන්නේ. නේද? ඒවා බුකි කියලා තියෙනවා. ඒවට ගිහිල්ලා මේ කොහේවත් දුවන මෙහි අපිත් නොදන්න වෙනත් රටක කවදාකවත් දැකලා නැති නේද? කවදාකවත් දැකලා නැති අස්වැන්ගේ දන් වලට ඔට්ටු අල්ලනවා කියලා. හරිද? ඒවට මෙහි අවස්ථා සකස් කරලා දීලා තියෙනවා. ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන වෙනම තියෙනවා. හරිද? බලන්න රටවල් වල පිරිහීමේ දේවල් වලට උදව් කරන හැටි මිනිසුන්ගේ පිරිහීමේ පැත්තට උදව් කරනවා. මේ රටවල් වල අනුග්‍රහයෙන් උදව් කරනවා ඒවට. ඒවට උදව් කරන තැන් තියෙන හින්දා නේද යාළුවා ඒවට මු වෙන්නේ? නේද? එතකොට ඒවා නැතිකරන්න බැරිකම මොකක්ද කියලා අපි හිතුවොත් පොඩ්ඩක් රටක තියෙන මේ වගේ ව්‍යසනකාරී දේවල් මානසික අයිතිවාසිකම්ද ඔට්ටු ඇල්ලීම. මූලික මානසික අයිතිවාසිකම් වලට වැටෙනවද මේ මේ අසොට්ටු අල්ලන්න ඕන කියන එක? නේද? එහෙම එකක් නැහැ. හරිද? කාරණා සහිතව පැහැදිලි කරලා දීලා මේවා ඔය කැසිනෝ ක්‍රීඩා වගේ දේවල්. දැන් ඒවා බලගන්වන්නට නොයේකුත් දැන් තව හොඳයි කාලයක් තිබුණා මට මතකයි. ඒවා මම හිතන්නේ තහනම් වුණා. අර ඔය ඔය මේ පාරවල් වල බස් නැවතුම් පොළවල් වල පවා මේ ඔය වගේ අර මුදල් ගොඩක් වැටෙන මොකද්ද උපකරණයක් තිබ්බා. ඔකට මට මතකයි දවසට කිව්වා. ඒකට කිව්වා මොකද්ද මේ ජැක්පොට් කියලා. අන්න හරි. ජැක්පොට් කියලා කිව්වා. ඉතින් ඒවා ඒ දවස්වල තැන් තැන් වල හයි කරලා තිබ්බා මේ පාරවල් වල. අපි එතකොට පාසල් යන කාලේ මේ පාසල් යන ළමයි මේ පාසල ඇරිලා පොලිමේ ඉන්න ඔතෙන්ට වෙලා මේකට කියලා. ඉතින් ඒ තරමට <laughs> රටවල් වල ඒවට අනුග්‍රහය දක්වන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒවා නෙවෙයි ඇත්තටම බෞද්ධ රටක විය යුත්තේ. යතර මේවා අඩුවීම බොහොම යහපතක්. නමුත් දැනටත් ඒ වුණාට මේ වෙනකොට නොයෙකුත් ඒ වගේ දේවල් වලට අනුග්‍රහයන් තියෙනවා. ඒවා අවම කරන්න, නැති කරන්න උත්සාහයක් ගන්න ඕනේ රටක් වශයෙන්. જાතියක් වශයෙන් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ වගේ දේවල් ඉදිරියට ගන්න. ඉතින් ඒ වගේ ඒවා හින්දා අර දිනුවොත් එහෙම වෙනවා නැත්නම් තමන් බලාගෙන ඉද්දි තමන්ගේ ධනය හානි වෙනවා. ඒවා ඒ විතරක් නෙවෙයි කුමන හෝ තැනකට ගියාම හඬක් නගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේ වැරදි කරන අයට තමන්ගේ ස්වභාවයට ගියාම තමන්ගේ තැනකට ගියාම හැකිරිලා ඉන්න තියෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම මිත්‍ර මාත්‍යාදී තමන්ගේ ආසන්නයේ ඉන්න හෙලා දැකලා කතා කරනවා. එයාලා කවදාක්වත් යහපත් අය හෙලා දැකලා කතා කරන විතරක් නෙවෙයි මෙයා මොකද කරන්නේ? තමන්ගේ මිත්‍රයින්වත් අර තත්ත්වෙට ඇදලා දාන ස්වභාවයක් තියෙනවා. ওই වගේ දේවල් වලට පුරුදු වෙච්ච අය පින්නත් නේ බලන්න මිත්‍රයින්ව පරිහානියට පත් කරන කෙනෙක් බවට පත් වෙනවා. එයාලා අනිත් පැත්තට අදිනවා මේක මේක කරන්න මේක කරන්න කියලා යාළු වෙලා ඉන්න අයව නරක නරක තත්ත්වයටපත් කරනවා. මේ පුද්ගලයා සූදු කෙලින කෙනෙක් කියලා නින්දාවටපත් වෙනවා. ඊළඟට තමන්ගේ අමුදරුවන් ආරක්ෂා කරන්න බැරි තත්යකටපත් වෙනවා. නින්දා ලබන පුද්ගලයෙක් බවට පත් වෙන ඒ විතරක් නෙවෙයි තමන්ගේ ස්වාමි භාර්යාව ආදී ඒ අනිත් අය විසින් ප්‍රාර්ථනාවක්වත් කරන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් සමාජයේ පිළිකුලට භාජනය වෙන කෙනෙක් බවට පත් වෙනවා. අපි දැකලා තියෙන ඕන තරම් ඔය සමහර අය ඉන්නවා පියවරු ඉන්නවා සමහර ගම්වල ඒ අම්මලාට ඒ දරුවන්ට ඒ තාත්තගෙන් කිසිම වැඩක් නැහැ. එයා කරන්නේ මොකද්ද කීයක් හරි හොයාගෙන ගිහිල්ලා අන්න අර වගේ වැඩක් කරන මේ කට්ටිය කෑවද බිව්වද කිසි දෙයක් නැහැ හින්දා මේ කට්ටිය ගෞරවයට ප්‍රාර්ථනා වාදනය වෙන්නේ නැහැ. ඒ වගේ තමන්ගේ ධනය විනාශ කරගන්නවා අනුන්ගේ ධනය පවා gedara තියෙන අනිත් දේවල් පවා විකුණලා ඒ වගේ තත්ත්වයටපත් වෙනවා. ඉතින් අපායටම යන්න හේතු වෙන දෙයක් තමයි මේ සූදු කෙලීම කියලා කියන්නේ. ඉතින් ඔයකුත් වෛරී ස්වභාවයන් වලටපත් වෙන එක. හොඳයි. ඊළඟ කාරණා තමයි පාප මිත්‍රයන් හා පුන පුනා පුන පුනා පාප මිත්‍රයන් එක කටයුතු කිරීම. මේක පින්වත්නි හරීම ගැටලුකාරී තත්ත්වයක්. හරි? හොඳට අපි ඉස්සෙල්ලාම පාප මිත්‍රයෙක් තමන්ගේ ජීවිතයට එකතු වෙනවා කියලා දැනගත්තොත් එහෙම ඉක්මනින්ම එයාගෙන් මිදෙන්න සූදානම් වෙන්න ඕනේ. හේතුව ඇයි? හේතුව බලන්න මේක අපායමුඛයක් වෙන්නේ මොකද කියලා මම මෙහෙම කියන්නම්. කවුරු හරි මට බයිනවා. කවුරු හරි කෙනෙක් මට ගොඩක් පරුස වචන කියලා බැන්න කියනකොට දැන් සතියකට විතර ඉස්සෙල්ලා. මේ බැන්නට පස්සේ මම කොහොම හරි මේ දැන් වර්තමානයේ දැන් අද මේ මොහොතේ මට මේ බැන්න එක මතක් වෙනවා. මේ බෑන්ඩ් එක මතක් වෙනකොට මට යම්කිසි රිදීමක් තියෙනවා. මේ දැන් රිදීමක් තියෙනවා මතක් වෙනකොට. හරිද? එතකොට ඔන්න දැන් මට කවුරු හරි මේ වෙලාවේ හම්බ වෙනවා. හම්බ වෙනකොට මම කියනවා දැන් මට රිදෙන හින්දා කියනවා බලන්නකො මට මෙන්න මේ වගේ වචන වගේක් කිව්වා මෙයා කියලා. එතකොට එයා මට මේ මෙහෙම කියනවා. ඕක ගණන් ගන්න දෙයක් නෙවෙයි. ඒකේ වෙලාව යාට තරහ ගිහිල්ලා තිබ්බ තියෙන්න ඇති. එයා හරි හොඳ කෙනෙක්. ඒ විදිහට කොහොමත් අනුන්ගේ වචන එහෙම ගණන් ගන්න ඕනේ නැහැ. ඒවා උහුලඟට එකතු වෙලා ගියා වගේනේ. සමාව දෙන එක දේව ගතියක්. ওই වගේ දේවල් ටිකක් අපිට කිව්වොත් අන්න දැන් කියලා දැන් ආපෙත් කෙනා ගියා කියලා හිතන්නකෝ. දැන් අතීතයේ ඒ අහපු බැනුම හින්දා වර්තමානයේ මට ආපු වේදනා අර ආපු එක්කෙනා කියපු දේවල් දැන් අතීතයට ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් අතීතයේ අර සිද්ධිය වුණා මේ වර්තමානයට එනකන් ආවා. දැන් මේ වර්තමානයේ අතීතයට වෙලා අතීතයේ මෙන්න මෙතන දැන් තියෙන ආයසරයක් අර මේ ළඟ මෙතෙන්දි හම්බෙච්ච කෙනා කියපු ඒවා ටික. ඒ ටික හේතු වෙලා අරහෙන් මෙතෙන්ට එන වේදනාව අඩු වුණාද වැඩි වුණාද මේ වර්තමානයේ මට පරණ වචන හින්දා ඇතිවෙච්ච වේදනාව මෙයාගේ කතාව හින්දා අඩු වුණා මගේ වෛරය අඩු වුණා මගේ හිත සාන්ත වුණා අන්න බලන්න එහෙනම් අතීතයේ ඉඳන් වර්තමානය දක්වා එන වේදනා අඩු කරන්න පුළුවන් දෙයිද අතීතය නිසා අපිට කරන වැරද්දක් පවා සමහර විට අපි ඒ වගේ දෙන අවවාදයක් හින්දා සසරම සුවපත් වෙන්න පුළුවන් කෙනෙක්ගේ ඇයි එයා අතින් ලොක් කෙනෙක්ව මරණයටපත් වෙන්න ඉඩ තිබ්බා වෙන්න පුළුවන් අපි මේ වචනයක් කිව්වේ නැත්තම්. එහෙනම් මේ දෙන ධර්ම අවවාදයක් සමහර විට මේ අය මේ අය කාට හරි දෙන අවවාදයක්. එහෙනම් සමහර දරුවන්ට එක කාලෙකදී දුන්න අවවාදයක්ින්ද ඒ අය වැඩි හිටිය වෙලා ඇවිල්ලා සමහර ගුරුවරුන්ට මම දැකලා තියෙනවා පුදුම ගෞරවණීය සලකනවා. ඒ කියන මගේ ජීවිතේ ජීවත් කරවන්නේ මෙන්න මෙයාගේ මේ අවවාදයෙන් මම එදා හැරෙන්න ගිය මේ පැත්තට ඒකට ගියා නම් මම සම්පූර්ණේ ඉවරයි. එහෙනම් අපි අනිත් අයට දෙන අවවාදය කොච්චර වටිනවද? ඒ වගේම තමයි අර අතීතයේ නැත්තම් දවස් ගානකට ඉඳලා බැනුම් අහලා මොන හරි වේදනාවකින් ඉන්න කෙනා ළඟට තව එක්කෙනෙක් එනවා. එයා ඇවිල්ලා ඒ එන කෙනා වෙනස් එක්කෙනෙක්. එයා ඇවිල්ලා කියන්නේ මෙහෙම. කොහාට බැන්නද? මොනවද කිව්වේ? ආ එහෙම කිව්වද? එහෙම කියන්න වටිනවද? හ්ම් වට නිකන් ඉන්න හොඳ නැහැ. හ්ම් ඔන්න ඔය වගේ වචන ටිකක් කිව්වොත් අර වේදනාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ කියන්නේ අපි භාවිතා කරන උපක්‍රම අනිවාර්යයෙන්ම අතීතයේ අපි යෙදිලා තියෙන විදිහ වර්තමානය නිර්මාණය වෙන්න හේතු වෙනවද නැද්ද? එහෙනම් අර දෙවෙනියට ආපු එක්කෙනා කොයි වගේ කෙනෙක්ද? එයාට කියන පාප මිත්‍රයෙක් කියලා. හරිද? එයාගෙන් සිද්ධ වෙන දේ තමයි පින්නත් මේ එයා අපේ ජීවිතය ආශ්‍රය හින්දා භාවිතය හින්දා සකස් වෙන ජීවිතයක්. අපි උපදිනකොට මොකුත් තරම් ඇවිල්ලා නැහැ එතකොට අන්න ඒ වැරදි දේ අපේ ජීවිතයට එකතු වෙන්න හේතු වෙන ළඟම ඉන්න මිත්‍රයා හුඟක් වෙලාවට හුඟක් කට්ටියට හේතු වෙනවා ආශ්‍රය කරන කෙනාගේ භාවිතය තමන්ගේ ජීවිතය නරක වෙන්න. ඒක හොඳටම තේරලා තියෙනවා. කෙනෙක් මත්පැන් බොන්නේ නැහැ ඉබේ. කෙනෙක් මත්පැනින් විනාශ වෙන්නේ අනිවාර්යයෙන්ම පාප මිත්‍රාශ්‍රයෙන් දා. කෙනෙක් එහෙම ලේසියකට ස්ත්‍රී ලෝලත්වයටපත් වෙන්නේ නැහැ. ඒවා හුඟක් වෙන්නේ කවුරු හින්දාද? පාප මිත්‍රයෝ හින්දා. හරිද? ඒ වගේ අපාය යන්න හේතු වෙන බොහෝ වැරදි සිද්ධ වෙන්න පාප මිත්‍රාශ්‍රය හේතු වෙනවා. හ්ම්. ඒ කියන්නේ ඒ පුදුමේ කියන්නේ ඒක හරිම පුදුම දෙයක්. ඒ පාපයන් වලට බැඳිච්ච අය අනිත් අය ඒ පාපයට ගණ්ඩ තියෙන පුදුම උමනාවක්. පුදුම උමනාවක් ඒක. හොරෙන් හරි. බලහත්කාරයෙන් ඒකුත් කූටෝපක්‍රමයොද මේ අනිත් අය පැත්තට ඇදලා ගන්නවා ඇදලා අරගන්න තියෙන පුදුම උවමනාවක් ඒකින්ද ඒ ලක්ෂණ තියෙන පාප මිත්‍රයන්ගේ ආශ්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපාය මුකයට යනවා කියලා බලන්න ඊට පස්සේ මේකේ ආදීනව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කියන්නේ දූකෙලියෙහි යෙදෙන ඒ කියන්නේ ඔය ඔය මේ අපි දැන් සූදු කෙලින කෙනෙක් නැත්නම් ඔය අපි කිව්ව කැසිනෝ ආදී එක එක එක එක දේවල් වලට පුරුදු පුහුණු වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ පැත්තට මේ යාළුවා ඇදලා යනවා. ඒක තමයි දකින ආදීන. දැන් මේ අපි කිව්ව කතාවම තමයි. බුදුරජාණන් වහන්සේම දේශනා කරන දුකෙලි යෙදෙන යම් කෙනෙක් වේද එයා එයාට මිත්‍ර වෙනවා, සහාය වෙනවා. ඒ සහාය වෙලා එයා ඒ පැත්තට නැඹුරු කරනවා. ස්ත්‍රී ලෝලත්තේ යම්කිසි කෙනෙක් පුරුදු වෙලා තියනවාද? ඒ වගේ පාප මිත්‍රයෝ හින්දා මෙයාත් එයාට එකතු වෙනවා, සහාය වෙනවා. සහාය වෙලා එයා ඒ පැත්තට නැඹුරු කරගන්නවා. ඊළඟට බුදුරජාන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ආදීනමයක් විදිහට නේකතික කෙනෙක් වේද. නේකතික කියලා කියන්නේ බොරු රන් ආදියෙන් ඒ කියන්නේ බොරු වංචා කරලා රවට්ටන අය මේක රත්තරන් කියලා හරි දීගෙනක් දීලා යනවා මේක මේ නැත්නම් රත්තරන් කියලා ලෝකඩ ගෙනක් දීලා නේ වගේ හොර කරලා බොරුවෙන් හොර කරලා ජීවත් වෙන කට්ටිය ඉන්නවනේ ඒකත් අනිත් කට්ටියට යාළුවෝ විදියට හම්බුනහම ඒකට පාප මිත්‍රයෝ ඒකට අනිත් පැත්තට කියනවා මෙහෙම දිනු වෙන්න පුළුවන් මෙන්න මේ වැඩේ කරන්නේ හොර වැඩේ කරලා තියුණු වෙමු නේද ඔය මේ නේද මිරිස් කුඩුම උතර දාන්න බෑ නැත්නම් ඔන්න හාල් වලට වතුර ගහන්න නේද ඔන්න කෙනෙක් හොඳට සමජීවිකාවෙන් ජීවත් වෙනවා එතකොට කියනවා දන්නවද හාල් ගෝණියක් වික්කහම කීයක්ද වෙන්නේ හ්ම් කිලෝ ගානට විකුණන එක නර කියනවා කීයක්ද වෙන්නේ ඔයාලට හොඳ අපූර්ව වැඩක් කරන්න පුළුවන් ඔකට දානවාකෝ ගල් කිලෝ දෙකක් <laughs> දාලා හොඳට රැයට මිශ්‍ර කරන්න මිශ්‍ර කරොත් මොකද වෙන්නේ? කිලෝ දෙකක් වැඩි දැන්. හ්ම්. එතකොට අන්තිමට ගල් කිලෝ දෙකක් විකුණලා මිනිසුන්ට. ඉතින් ඒවයි ආදීනව පස්සේ. ඒ වගේ කොයි තරම්නම් හොරකම් කරන අය හොරකම් කරන අයත් එක්ක එකතු වෙන එකමුතු වෙලා හොරකම් කරනවා. මෙහෙම කරමු මෙහෙම කරමු මෙහෙම කරමු කියලා. එතකොට ඒකට ඇදීලා යනවා. පින්නත් මේ හරි ගැටලුවක් ඒක. මොකද පංචකාම සම්පත්තිය ඇදෙන සිත් තියෙන අය අපි ඒක සසර පුරුද්දින්ද පංචකාම සම්පත්තිය ලබා ගැනීම සඳහා නොයෙකුත් කූට උපක්‍රම යොදන යාළුවෙක්ව ආශ්‍රය කිරීමෙන් ඒ පැත්තට නැඹුරු වෙන්න තියෙන ඉඩකඩ ගොඩක්ම වැඩි. ගොඩක්ම වැඩි. ඒකින්ද ඒකේ ලොකු ආදීනව තියෙන දෙයක්. ඒකින්ද අපි කල්පනා කරගන්න වෙනවා. අපි මෙතෙන්ටපත් නොවි ඉන්න ඕන යන්තම් හරි දැනෙනවා නම් පාප මිත්‍රයෙක් කියලා කොයි විදිහකින් හරි ගැලවෙන්න ඕනේ. කොයි විදිහකින් හරි ගැලවෙන්න ඕන. හුඟක් අය හිතන තරහ වුණොත් එහෙම ඉතින් මොකද කරන්න කියලා. තරහ වෙන එක ලාභයක්. තරහ වෙන එක මහා ලාභයක්. හරිද? ඒකින් දා ඒ පැත්තෙන් අයින් වෙන්න ඕනේ. ඊළඟට තමයි වචන වලින් රවට්ටන අය. ඒකට කියන සම්මුඛයෙන් රවට්ටන අය වචන වලින් අනිත් අය රවට්ටලා Tamanට ලාභ ලබා ගන්න අයත් එක්ක එකමුතු වෙනවා. ඒවත් එක්ක සහාය වෙනවා. ඒවත් එක්ක මිත්‍ර වෙනවා. ඉතින් එතකොට ඒ වගේ පරපුරක් තමයි මේ ප්‍රදේශයේම බිහිවෙන්නේ දැකලා තියෙනවද? අපි කියන සමහර පලාත් ගැන කියනවා. අම්මෝ ඒ ගම ගැන නම් කියන්න එපා. ඒ පැත්තේ ගියොත් ඒ මොකද ඒ වෙලා තියෙන්නේ? ගම් පිටින් සමහර ගම් පිටින් නරකයි. දූෂණය වෙච්ච ගම් කියලා කියනවා නේද? කොහොමද ඒ ගම් දූෂණය වුනේ? ඇයි ඒ පවුල් වල ඉන්න හැමෝම එහෙම වුනේ? පාප මිත්‍ර සේවනය. පුංචි කාලෙම සමහර ළමයින්ට අධ්‍යාපනය කලකිරෙන දේවල් කියවනවා. කියලා ඒ පැත්තෙන් මේවා කරගෙන සාමාන්‍ය තරුණ අය සාමාන්‍ය පුංචි තරුණ වීගෙන එන අයව එකතු කරගෙන නොයේකුත් වෙළඳාම් වලට නොයේකුත් වංචනික සල්ලි සල්ලි හම්බ කරන ක්‍රම ගැන ඒවා උගන්වනවා. ඒවා උගන්වලා මොකද කරන්නේ? ඒ පාපයට නැඹුරු කරගන්නවා. නැඹුරු කරගෙන ඒ අයගේ ජීවිත සම්පූර්ණයෙන් විනාශ වෙනවා. ඒ දෙගොල්ලම එතකොට මේ අර ඒවා පුරුදු කරපු අයට ලොකු පාප දෙකක්. තමනුත් ඒ වැරේ එනවා අනිත් අය ඒ වැරද්ද යදෙනකොටත් එයාට පෞසිද්ධ වෙනවා. ඉතින් ඒකින්ද ඒ ඒ හුඟක් අය අපාගාමී ගමනකටයි වැටෙන්නේ. එහෙනම් පාප මිත්‍ර සේවනය කියන එක හරියම භයානක දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්යාණ මිත්‍ර සේවනය තමයි ශාසනයම කියලා. ඒ මොකද අපි අනාත්ම සංඥාව ගැන ආසන්නයේදීම දිනක අපි අනාත්ම සංඥාව ගැන සති දෙකක් විතර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ආසන්නයම කාලෙකදී. එතකොට අනාත්ම සංඥාව ගැන තේරුම් ගන්නකොට අපිට හොඳටම තේරෙන්න ඕනේ කොච්චරනම් කල්යාණ මිත්‍ර සේවනය අපිට ඕනද කියලා. මම නිකන් දැන් මතක් කරන්නම් ඒක. මේ වෙලාවේ මට පාපයෙන් ගැලවෙන්න, අකුසලයෙන් ගැලවෙන්න, යහපත් ජීවිතයක් ගත කරන්න යම්කිසි අදහසක් මේ වෙලාවේ එනවනම් ඒ උපක්‍රමයක් මතක් වෙනවනම් ඒ සියලු දේ මතක් වෙන්නේ මේ මං ඉපදුනාට පස්සේ කවුරු හරි මට කියලා දුන්න දෙයක්ද නැද්ද? අම්මා තාත්තා හරි සහෝදරයෝ හරි ගුරුවරයෙක් හරි කල්යාණ මිත්‍රයෙක් හරි කියලා දුන්න ක්‍රමයක්ද නැද්ද මතක් වෙන්නේ නේද කියලා දුන්න ක්‍රමයක් තමයි මතක් වෙන්නේ එහෙනම් මට එන යහපත් සිතුවිලි ඔක්කොම එන්නේ මට කවුරු හරි කියලා දුන්න දේවල් එතකොට ඒ කියන්නේ ඒ ඒ අයට කියලා දුන්නේ කවුද එයාලගේ කල්යාණ මිත්‍රෝ ඒ අයට කියලා දුන්නේ එයාලගේ කල්යාණ මිත්‍රෝ එහෙනම් බලන්න ඔකේ මුල හිටින්නේ බුදුරජාණන් වහන්සේ ළඟ එතකොට සමහර අයට ඒක කියලා දෙනකොට ප්‍රබල සිතුවිලි පහළ වෙනවා. ඒ තමයි සසර ජීවිතයේ හෝ යාට කවුරු හරි කියලා දීලා පුරුදු කරලා තියෙන අයට මේ ජීවිතේ තව එක්කෙනෙක් කියලා දෙනකොට දාරුචිරිය තෙරුන් වහන්සේට බුදුන් වහන්සේ කියන නම කියනකොට ඇවිල්ලා තමගේ කල්යාණ මිත්‍රයා එයාට සිහිය පුදුනා එකපාරට. ඒ මොකද ඒ සසර පුරුදු කරලා තියෙනද? එහෙනම් අපිට අතුලාන්ත හැඟීමක් එනවා නම් යම් කිසි දෙයක් ඇහෙද්දී ඒකට සසර හේතු වෙනවා. සසරත් හැබැයි කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයමයි. එහෙනම් සසර කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය මාව කොහෙටද තල්ලු කරන්නේ? නිවනටමයි. ඒ ක්‍රමේටම පාප මිත්‍රයන්ගේ ආශ්‍රය මාව තල්ලු කරන්නේ අපායටමයි. බොහෝ දෙනෙක් වෙනසුනේ පාප මිත්‍ර සේවනයේ හින්දා. බොහෝ දෙනෙක් වෙනසුනා. වෙනසනිච්ච, වෙනසිච්ච, විනාශ වෙච්ච වැඩි දෙනෙක් ගැන හොයලා බලනකොට ඔක්කොම වගේ කියලා කියන්න පුළුවන්. වැඩි දෙනෙක් ඒ විනාශයටපත් උනේ පාප මිත්‍ර සේවනය නිසා වෙයි. එහෙනම් පාප මිත්‍ර සේවනය කියන්නේ ඉතාම භයානක ඊටාම භයානක දෙයක්. ඒක ඒක ඇත්තටම අයින් කරන්න ඕන ආසන්නයේ දැනගත්ත ගම. පහුවෙන්න පහුවෙන්න ඒක අයින් කරන්න තියෙන පහසුව අඩු වෙනවා. මොකද මේ වරද්දට බැඳෙන හිත ඉක්මනින්ම වැරදි පැත්තට යන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි හින්දා හිත ඒ පැත්තට පෙළඹුණාට පස්සේ ගලවන්න අමාරුයි. හින්දා යන්තම් Tamanට දැනෙනකොට ධර්මානුකූලව මෙන්න මේ වගේ තත්ත්වයක් උදා වෙමින් තියෙන්නේ කියලා මොකද කරන්නේ වහාම ඒකෙන් අත මිදෙන්න කටයුතු කාරණා සම්පාදනය කරගන්න ඕනේ. හොඳයි. ඒ තමයි පාප මිත්‍ර සේවනය ගැන. ඒක ඒක අති භයානක කාරණාවක්. හැම දෙයකටම වැඩිය භයානක කාරණාවක් තමයි පාප මිත්‍ර සේවනය. මොකද අනිත් අය නම් එක වැරද්දයි පුරුදු වෙන්නේ. මේක වැරදි ඔක්කොම පුරුදු වෙන්න හේතු වෙන කාරණාවක් හින්දා. අවසාන එක තමයි අපායමුඛයෙන් අන්තිම එක තමයි අලස කමෙහි නැවත නැවත නැවත නැවත යෙදීම. මොකද්ද මේ අලසකම කියලා කියන්නේ? කුසලයේ තියෙන අකමැත්ත. කුසල් වඩන්නට තියෙන ආපස්සට ඇදෙන බලවේගය. අපි තුලම තියෙන ආපස්සට ඇදෙන බලවේගයට කියනවා අලසකම කියලා. හැමදාම කල් දානවා. මේක කරන්න මේක කරන්න මට තව කල් ගිහිල්ලා පුළුවන් තව කල් ගිහිල්ලා පුළුවන් තව කල් ගිහිල්ලා පුළුවන් කියලා කල් දානවා මේ කල් දාන කෙනාට ඇති වෙන සිතුවිලි ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඔන්න මෙහෙම හිතනවා. හරීම රසණීයකින් අද මේ වැඩේ කරන්න බෑ. හරිද? ඊළඟට හරීම ඌෂ්ණයි මේක කරන්න බෑ. ගොඩාක් හවස් වුණා ඒක බෑ. පිස්සුද දැන් පාන්දරම පුළුවන්ද? බෑ. හරිද? එහෙම තමයි කියන්නේ. අපෝ දැන් බඩගිනි ඒකින්ද බෑ. හරිද? මම ටික කෑව වැඩි වගේ ඒකින්ද බෑ. හරිද? ඒ වගේ අතපසු කිරීම බහුල කරනවා. හැම වෙලෙම බහුල කරනවා. ඒ තමයි කම්මැලියාගේ ස්වභාවය. බලන්න කම්මැලි අලස පුද්ගලයා කියන්නේ ඒක සමාජ පිළිලයක්. අනිත් අයට වැඩක් කරන්න දෙන්නෙත් නැහැ. හරි දැකලා තියෙනවද ඔය කට්ටිය ඉන්නවා. හරිද? ඔය කට්ටිය මේ සමාජයේ ඉන්නවා. ඉන්නේ හරියට නිකන් අර කොක්කක් දාගෙන ඉන්න වගේ පාර අයින් වලට වෙලා වගේ ඉන්නවා. සමහරට ගෙවල් වලට වෙලත් ඉන්නවා. ළඟින් කවුරු හරි ගියොත් අල්ල ගන්නවා. මොකටද? කතා කර කර ඉන්න. හරිද? අපේ ගම් වලත් ඉන්න හැම අපි යාට කියනවා අහුවෙන්න එපා කෝච්චියට අහුනවා වගේ තමයි කියලා කියනවා. මේ කම්මැලි පුද්ගලින්ගේ ස්වභාවයක් තමයි පින්නන්නේ හරියට කතා කර කර ඉන්න දක්ෂයි. වැඩ කරන්නේ හරි එකමුතු වෙලා අපේ මොන හරි වැඩ කරන හරි හරි අපි සැලසුම් කරමු කතා කරමු කියලා අපි බලන්න ඕන කතාවට ගියොත් නම් ආයේ නෙවෙයි. හරි මට ඕන තරම් එහෙම අත්දැකීම් තියෙනවා. සමහර දේවල් සැලසුම් කරන්න ගියාම සමහර අය හරීම එකඟ වෙන සුළුයි හරීම හොඳයි. හැබැයි එක දිගට කතාව ඊට පස්සේ මම නිකන් කියලා බලනවා. එහෙනම් දැන් වැඩේ පටන් ගමු නේද? හ්ම් පැත්තවත් නැහැ. හරිද? ඊළඟට ඔය අර කිව්ව විදිහටම මේ තියෙන විදිහටම මේ කම්මැලියාගේ ලක්ෂණ හොයාගන්න වැඩේ මොකද්ද? මොන හරි කරන්නම් කිව්ව? කරමු කිව්ව? අප්පෝ ඕක හරියන්නේ අනේ ඔය කොහොම කරොත් මෙහෙම වෙනවා. ඉතින් මං අහනවා. ආ එහෙමද? එහෙනම් මෙහෙම කරමු. එහෙම කරොත් මෙහෙම වෙනවා. ආ එහෙනම් එහෙම නැත්නම් මෙහෙම කරමු. හරි. එතකොටත් කියන්නේ නෑ එහෙම වුණොත් මෙහෙම වෙයි නේද? කියලා කොහෙන් හරි බැරි කතාව කියනවා. අන්තිමට මම අහනවා එයාගේ හුඟක් වෙලාවට එතකොට දැන් මොකද්ද කරන්න කියන්නේ? අන්තිමට බලන්න මේ කරන්න කියලා තියෙන්නේ මොකද්ද? නොකරෙමු කියන එක තමයි කියන්නේ. <laughs> බලන්න සමහර අයගේ ලක්ෂණ තියෙනවා නේද? වැඩක් කරන්න වැඩක් කරන්න ගියාම අරක වෙයි මේක වෙයි කියලා පූර්ව උපකල්පන අරගෙන කොහොම කරොත් මෙහෙම වෙයි, කොහොම කරොත් මෙහෙම වෙයි කියලා කරන්නේ නැහැ. කියෝ කියෝ ඉන්නවා. කරන ඒවා විවේචනය කර කර ඉන්නවා. අඩුපාඩුම කතා කරගෙන ඉන්නවා. ඒ ඔක්කොම මේ කවුද එකාගේ වැරදි? අලස පුද්ගලයාගේ අලස පුද්ගලයාගේ ලක්ෂණ. හරිද? ඒ අලසභාවයට පත් වෙන්න එපා කියලා අපි හැමදාම කියලා තියෙනවා. ඒ අලසභාවය කියන්නේ ලෙඩක් වගේ පුරුදු පුහුණු වෙන එකක්. අලස වෙච්ච කට්ටියට ඊට පස්සේ මම ඔබට කියන්නේ අපේ දරුවන්ට විශේෂයෙන්ම යමක් කියලා දීදී මැටි ගුලියක් වගේ වෙන්න එපා කියලා. මැටි ගුලිය බිම වැටුනොත් මොකද වෙන්නේ? ගලවන්න තමයි තක් ගාලා හැමම හිටිනවා. අපේ ජීවිතේ මොකක් වගේද වෙන්න ඕනේ? රබර් බෝලයක් වගේ වෙන්න ඕනේ. ඒක බිම ගැහුවොත් ඉක්මනට පොළාපයින්නවා. ඒ තැන් තැන් රැඳෙන්නේ නැහැ. ඔය මැටි ගුලිය කියන කතාව හරි හොඳයි. සමහර අය කාත් එක්ක හරි කතා කරන්න ගියාම මැටි ගුලියක් වගේ. ඇලිලා. සමහර අය එහෙම නැහැ. හරි කතා ඉක්මනට අර මේ ආපස්සට එනවා. තමන් කරගත්ත වැඩේ කරගත්ත ආපහු. මැටි ගුලිය එහෙම නැහැ. යانے යන තැන ඇලි ඇලි ඇලි ඇලි ඉන්න. ඉඳගත්තොත් නැගිට ගන්න අමාරුයි. හ්ම්. ක්‍රියාව වෙනස් කරගන්න අමාරුයි. ඉතින් ඒ වගේ අලසකමේ තියෙන මේ මේ ලක්ෂණ හරීම ගැටලුකාරී ලක්ෂණ. ඉතින් මේ අලසකම අතපසු කිරීම හැම වෙලෙම පස්සේ පස්සේ පස්සේ පස්සේ පස්සේ පුළුවන් පස්සේ පුළුවන් පස්සේ පුළුවන් පස්සේ පුළුවන් කියලා කල් දානවා. කලින්ම වැඩේ ඉවර කරගත්ත කෙනා සහනේ ජීවත් වෙනවා. ආ පස්සට කල් දාන කට්ටිය ඒ වැඩේ තියෙන පීඩනය මේ වැඩේ ඉවර කරන්න ඕන මම කොහොමද? ඒ වැඩේ තියෙන පීඩනය හැම වෙලෙම ඔළුවේ තියාගෙන ඉඳලා දින්නේ. ඒක ඒක පුදුම දඬුවමක්. අලස පුද්ගලයාට තියෙන දඬුවම තමයි එයා හැම වෙලේම දැන් අපි සමහර වැඩ තියෙනවානේ කොහොම හරි කරන්න වෙනවානේ. ඇයි එහෙම හිතන්න බැරි? මේ වැඩේ මට කොහොමත් කරන්න වෙන වැඩ වර්ගයක් තියෙනවා. උදාහරණයක් කිව්වොත් රෙදි ටික හොදගන්නේ කියලා. දැන් මම අද දවසේ මගේ රෙදි ටික හොදන්නේ කොහොමත් කරන්න ඕනේ. ඉතින් ඕක දැන් ගෑව වැඩි, දැන් දැන් බඩගිනි, හරිද? දැන් සීතලයි, දැන් උෂ්ණයි කිය කිය ඕවා කිය කිය අරක ඔළුවේ තියාගෙන හොදන්න එපා, හොදන්න එපා කිය කිය ඉන්නවා. මේ පොඩි දෙයක් ගන්න. එහෙම ඉන්නකොට පීඩනයක්ද නැද්ද? හරි. කවුරු හරි කෙනෙක් කල්පනා කරනවා නෑ මං අද කොහොමත් මේක කරන්න බෑ. එහෙනම් ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? වේගෙන් කරන්න ඕන ටික වැඩි කරා නම් ඊට පස්සේ ඒ නිදහස භුක්ති විඳින්න බෑ. අලස පුද්ගලයාට අන්නේ නිදහස භුක්ති විඳින්න බෑ. ජීවිතේ නිදහස් වෙන්නේ නෑ. එක මොහොතක්වත් එයාට නිදහසක් නෑ. මොකද හැම වෙලේම ඔළුවේ තියෙන්නේ අර කරන්න ඕන මේක කරන්න ඕන කියලා බාගෙට බාගෙට බාගෙට ඔක්කොම කල් දාන ස්වභාවය තියෙනවා. ඉතින් ඒකින්ද එයා දියුණු වෙන්නේ නැහැ කවදාකවත්. ඒ අතපසු කිරීම බහුලව තියෙන හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔහුට නූපන් භෝගයෝ උපදින්නේ නැහැ. ඒ කියන්නේ එයාට ලැබිච්ච භවභෝග සම්පත් තියෙනවා නම් ඉපදිච්ච නැති ඒවා කවදාකවත් උපදින්නේ නැහැ. ඒ වගේම තමයි උපන් භෝගයෝ විනාශයට යනවා කියලා. හරිද? ඒත් නූපන් භෝගයෝ උපදින්නේ නැහැ උපන් භෝගයෝ විනාශයට යනවා. ඒ මොකද එයාට ඊළඟට තව එක දැනක සඳහන් කරලා තියෙනවා මේ අලසකම කියන එක කම්මැලිකම කියන එක තීන මිද්දේ කියන එක හරියට නිකන් හිරේ විලංගුවේ වැටිච්ච කෙනෙක් වගේ කියලා. ඇයි එහෙම කියලා තියෙන්නේ? බලන්න හිරේ විලංගුවේ වැටිච්ච කෙනෙක් වගේ කියලා කියන්න පින්නත් නේ. දැන් හිරේ ඉන්න කෙනෙකුට තේරෙනවා මාව හිර වෙලා ඉන්නේ. බලන්නකෝ මේ හිර කූඩුවේ නැති අය අර එළියට ගිහිල්ලා ලස්සන ජීවිත ගත කරනවා. ඒ කියන්නේ යාලා ලස්සන ලස්සන දැන් බලන්න යනවා, ලස්සන ලස්සන වැඩ කරනවා නේද? මුකුත් කරන්න බෑ හිර වෙලා. අලසකම කියන එක පුරුදු වුණොත් අන්න එහෙම හිර වෙච්ච ජීවිතයක් ලැබෙන්නේ. මොකේද හිර වෙන්නේ? කම්මැලිකමටයි හිර වෙන්නේ. හරිද? තමන්ගේ හිත හිත එයාට එළියට යන්න දෙන්නේ නැහැ. ඒ සීමාවෙන් පන්නන්න දෙන්නේ නැහැ. කම්මැලිකම හරියට නිකන් හිර වැටුණා වගේ එකක්. ඇතුළට හිර වෙනවා. ඒ කම්මැලිකම හින්දා මොකද වෙන්නේ? එයාට කම්මැලිකම නැති කට්ටිය ඉක්මනින් ඉක්මනින් වැඩ කරගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කරගෙන තමන්ගේ සංසාරික ජීවිතය සාර්ථක කරගෙන ලෞකික ලෝකෝත්තර දෙපැත්තෙම දියුණුව ඇති කරගන්නවා. කම්මැලියා එහාට මෙහාට වැනි වැනි වැනි වැනි ඉන්නවා. එයාට ඒ කම්මැලිකමට හිර වෙලා කියලා කියනවා අපි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක හිරේ විලංගුවේ වැටිච්ච කෙනෙක් වගේ කියලා. බලන්න පොඩ්ඩක් මාත් එහෙමද කියලා. නේද? මේ ඔක්කොම කියනකොට හුඟක් අය මේ මෙහෙම හිතනවා මාත් එහෙම හිතනවද දන්නේ නැහැ කියලා මාත් බලන්නම්. මොකද බුදුහාමුදුරන්ගේ දේශනාව හින්දා. හ්ම්. හොඳ ටිකක් අද නම් කිව්වා අනිත් අයට. මට නෙවෙයි. නේද? හුඟාක් අය බණ අහනකොට හිතනවා අද හාමුදුරුවෝ හොඳ ටිකක් කිව්වා. නේද? කට්ටියටම හොඳ ටිකක් කිව්වා. හැබැයි මාව වහලා. Tamante යොදා ගන්න. ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ මොනවා හරි උපදේශයක් ඇහෙනකොට කාගෙන් හරි දෙනකොට පවා. උපදේශයක් දෙන කෙනා පවා බලන්න ඕනේ. මාත් බලන්න ඕනේ මේ වෙලාවේ. ඇයි මේක අපේ උපදේශයක් නෙවෙයි මේක බුදුරජාණන් වහන්සේගේ උපදේශයක්. ඒකින්ද අපි දෙපාර්ශ්වයෙන් බලන්න ඕනේ. ඉස්සෙල්ලාම ඔය කියපු කාරණා මගේ ළඟ තියෙනවා. මම අතපසු කරන කෙනෙක් නම් මම වහාම තීරණයක් ගන්නවා මම ඊට පස්සේ වැඩ අතපසු කරන්නේ ඉක්මනට වැඩ ටික අදම සැලැස්මක් හදා ගන්නවා. ඕන් අද දවසේ හොඳ පැවරුමක් ඕක. හරිද? අදම සැලැස්මක් හදාගන්න ඉක්මනින් ලියා ගන්න ගිහිල්ලා ම් පේන තැනක ලියලා තියාගන්න මම වැඩ අතපසු කරන්නේ නෑ. වැඩ අතපසු කරන්නේ නෑ. මොකද ඒක තේරුමක් නෑ. නේද? අතපසු කරන එකේ තේරුමක් නෑ. නේද? හරකට උනත් බලන්නකෝ කාගෙන කාගෙන යන්න බෑ එක තැනකට වෙලා බුදියගෙන ආපහු වමාරවම අරකණ්ඩ නේද <laughs> ඉස්සෙල්ලා නේද කූඹියාගෙන් ගන්න පුළුවන් ආදර්ශය ගන්න නේද එයත් ඔක්කොම වේගෙන් දුවලා නේද භෝග රැස් කරලා තියා ගන්නවා ඒ වගේ අපේ ජීවිතවලට අවශ්‍ය කරන ලෞකික දියුණුව ඇති කරගන්න හොඳටම පුළුවන්කම තියෙන බලන්න අවුරුදු දැන් අපේ ළමයින්ට මේක තේරෙන්නේ නැති හැටි බලන්න ඉගෙන ගත්තේ නැත්නම් ඊට පස්සේ ජීවිතේ ගත කරන්න කොච්චර මහන්සි වෙනවද නේද මහා පාන්දර නැගිටින්න වෙනවා රෑ වෙනකම් වැඩ කරන්න වෙනවා ගොඩ වෙහෙස වෙන්න වෙනවා ඒ පස්සේ ජීවිතේ ජීවත් කරවන්න ඒ කියන්නේ දුකටපත් වෙලා දුගීභාවයටපත් වෙලා ජීවිතේ ජීවත් කරවන්න කරන වෙහෙස කරන්න වෙන වෙහෙස චුට්ටක් කලින් තේරුණා නම් ඒ ගොඩ මහන්සි වෙන මහන්සියෝ මේ ඉගෙන ගන්න කාලේ ත යෙදෙව්වා නම් නේද මොකද වෙන්නේ අතන පහසුවෙන් ඉන්න පුළුවන්. ඒ චුට්ට තේරුම් ගන්න පුළුවන් නම් ජීවිතේකට නේද? අද අපි මේ කල යුතු ඒකට කියන්නේ කල යුතු වෙලාවට කල යුතු දේ කල යුතු ආකාරයට කල යුතු වෙලාවට නොකිරීමෙන් ඉදිරියේ මහා දුක් ගොඩ එනවා. ඒ මහා දුක් ගොඩ විඳිනක වෙනුවට මේ වෙලාවේ මේ දුක දරාගෙන මෙතන හැදුවා නම් අනාගතයේ සුවදායක තත්ත්වයකට පත් වෙන අලසයට ඒක වෙන්නේ නැහැ. අලසයට කවදාකවත් ඒක කරගන්න පුළුවන්කම නැහැ. ඒ කියන්නේ අලසකමේ ආදීනව මෙනෙහි කරන්න ඕන අපි. අලසකමේ ආදීනව මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා යමක් අමාරුවෙන් කරොත් වෙනනම් මේක ලේසියෙන් කරන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවා ටික දවසයි ඔය අලසකමත් එක්ක සටන් කරන්න තියෙන්නේ. හරිද මම කියන්නේ හරියටම මේක එහෙමමයි. ඔය අලසකමේ තියෙන ලක්ෂණයක් මම කියන්නද පොඩ්ඩක්. නිවාඩු දවස්වලට එහෙම සමහර අයට ගෙදර ඉන්න නිවාඩු දවසට එහෙම උදේට හරියට අමාරුයි. හරි ඇත්තටම අමාරුයි. ඉතින් කීයේ කියන්නේ අද නම් අනේ මන්ද අප්පා උණ ගැනෙන්න වගේ අඟරි දෙනවා ඔක්කොම දෙන ඒ ඇත්තටම එහෙම තියෙනවා. හරි ඒ වෙලාවට අපි අපි ගැන හොයලා බලන්න. Taman taman ගැන හොයලා බලන්න ඕනේ. එහෙම ඇඟේ අමාරු තියෙන වෙලාවක යම් හේකින් Tamanගේ කැමැතිම යාළුවෝ ටිකක් ආවොත්. gedara. අර ඇඟේ අමාරු වලට මොකද වෙන්නේ? කොහෙ ගියාද? නෑ. ඒ කියන්නේ යාළුවෝ මොනවා හරි වේදනානාශකවත් ගෙනත් දීලාද? නෑ. හැබැයි අපි හිතන්නේ ගොඩාක් ලොකු ලෙඩක් හැදිලා නැත්තම් උණ ගැනිලා 100 ගානට උණ ගැනිලා ඇඟේ අමාරුවෙන් ඉන්නවා. යාළුවෝ ටිකක් ආවම උනාඩු වෙනවද? නෑ. නේද? එහෙනම් ඇත්තම ලෙඩ සහ හිතෙන් හැදෙන හොර ලෙඩ ඒක අපිවත් දන්නේ වෙන දේවල්. ඒ දේවල් මොනවද කියලා තේරුම් ගන්න ඕනේ. ඒවා කොහොම අලසකමේ ප්‍රතිඵල. අලසයාට හරියට ඇඟ රිදෙනවා. අලසයාට හරියට නේද? රෝග පීඩා තියෙනවා. නැගිට ගන්න බැරි ගති තියෙනවා. හැබැයි අර වගේ අවස්ථාවක් උදා වුණ ගමන් ඒ ඔක්කොම නැති වෙලා යනවා. ඒ කියන්නේ මේ යහපතේ දෙන්න තමයි මේ ලෙඩ ඔක්කොම තියෙන්නේ. භාවනා කරමු කිව්වොත් අමාරුයි. හරිය අමාරුයි. හරිද? ඒ විතරක් නෙවෙයි තමන්ගේ ලෞකික දියුණුවට වැඩ කරගන්න ගියාමත් අමාරුයි. ඒකද මේක අභිබවා මේ සීමාව කඩා ගන්න ජීවිතේ. හරිද? මේ සීමාව කඩා ගන්න පුරුදු කරන්න ඒක මාසයක් විතර පුහුණු කරන්න ඕන දෙයක්. එක දිගට තීරණයක් අරගන්න ඕනේ. මම මේ ටිකේ අලසකමත් එක්ක වේගවත් සටනක යෙදෙනවා කියලා. මේ සඳහා සමහර විට අපිට භාවිතා කරන්න පුළුවන් Tamanටම ආවේනික රටාවක් මොනවා හරි දවසේ වැඩ කරන පැය ගන්න, නිදියන පැය ගන්න අපි කොහොමද තියෙනවනේ අපේ ප්‍රත්‍යක්ෂ සටහන් වල නිදියන පැය ගන්න එහෙම නම් මම එහෙම නෙවෙයි Tamanටම ආවේනික මම මෙච්චර වෙලාවක් මේ දේ කරනවා දවසකට කියලා ඒවා සටහන් කර කර බල බල බල බල බල බල තමන්ගේ අභිවෘද්ධිය ඇති කරගන්න මේක ටික දවසක් මේ විදිහට පුරුදු පුහුණු කරගෙන කරගෙන කරගෙන යනකොට මොකද වෙන්නේ? එයාට ඊටා කාර්යක්ෂමව හැම වැඩක්ම කරන්න පුළුවන් තත්යකටපත් වෙනවා. ඊට පස්සේ ඒක පුරුද්දක් බවටපත් වෙනවා. බලනකොට එයා දිහා බලනකොට දැන් මැෂිමක් වගේ එයා එයාගේ ලෞකික දියුණුවත් ඇති කරගෙන සමහර අය ඉන්නවා ලෞකික දියුණුවට තමන්ගේ වැඩ කරගන්නවා. අනුන්ගේ ලෞකික දියුණුවටත් උදව් කරනවා. ඒ අතර අනුන්ට පිහිට වෙනවා. ඒ වැඩ ඔක්කොම කරන ගමන් මෙන්න භාවනාත් කරනවා ගිහිල්ලා බලනකොට එයාට හරි පුදුම හිතෙනවා. මෙයා ඔක්කොම කරගන්නවානේ. මෙයා තමන්ගේ වැඩත් කරලා අනුන්ගේ වැඩත් කරලා නේද? අසරණයින්ටත් පිට වෙලා තව තමන්ගේ අධ්‍යාත්මික දියුණුවත් ඇති කරගෙන ඔක්කොම කරගන්නවා. සමහර අය දවසක් ගෙවලා එකක්වත් නැහැ. හරිද? එකක්වත් නැහැ. ඉතින් බොහෝ වයසට ගිය අපේ අම්මලා තාත්තලා ඉන්නවා සමහර තරුණ අයට හැරෙන්නවත් බෑ අලුත් වැඩක් කරන්න ගියාම. සමහර තරුණ අයට හැරෙන්නවත් බෑ. එයාලා හරිම ආදා සම්පන්නයි. හොයාගන්නවත් බෑ. කොයි වෙලාවද වැඩේ කරේ කියලා ඔක්කොත් හොයාගන්න බෑ. අර තව එකක් තියෙන්නේ අර කුණු කුණු ගාන ගතිය. ඔකට කියන්නේ නහ කුණු ගානවා කියලා. නේද? සමහර අය ඉන්නවා වැඩක් කරන්න ගියොත් මොකද අයියෝ බෑ කියලා එහෙම ඒ මොකක්වත් නැහැ. දන්නේම නැහැ. ඉතා පහසෙන් මේ වැටි. ඉතින් ඒකින්ද අලසේක් නම් වෙන්න එපා. අලසේක් වීමෙන් වෙන්නේ කුසලය නම් වර්ධනය කරන්න කවදාකවත් එයාට හම්බෙන්නේ නැහැ. කුසල් වර්ධනය කරේ නැත්නම් අකුසලයට යට වෙනවමයි. අකුසලයට යට වුණොත් අනිවාර්යයෙන්ම අපාය යනවා. ඔන්නේ පාප මිත්‍රයෝ ගැන අපි කතා කරා. ඒක දැන් මේ කාරණා හය හරි. නමුත් මේ සූත්‍රයේ තියෙන කතාව කාරණාවකට මම පොඩ්ඩක් හිත යොමු කරන්න කල්පනා කරා. ඒක අපි වේගයෙන් කතා කරමු ඉතුරු වෙලා තියෙන කාලයත් එක්ක. මිත්‍රයෝ හඳුනා ගන්න හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මොකද මේකේ තියෙනනේ පාප මිත්‍රයන් ගැන නේද? මිත්‍රයෝ හඳුනා ගන්න හැටි දේශනා කරලා තියෙනවා. මිත්‍ර ප්‍රතිරූපක ඉන්න අනේ මිත්‍ර ප්‍රතිරූපක හොයාගන්න කියලා දේශනා කරලා තියෙනවා. එතකොට සමහර මිත්‍රයෝ ඉන්නවා ආවොත් මොන හරි අරගෙන යනම හිතකින්මයි එන්නේ. හරිද? අන්නේ මිත්‍රයාට කියනවා අඤ්‍ය දත්තු හර කියලා. හරි. මේ අඤ්‍ය දත්තු හර මිත්‍රයාගේ ස්වභාවය තමයි අ තමන්ගේ යාළුවාගේ මොන හරි ගන්නමයි සූදානම් තියෙන්නේ. එතකොට අපි බලන්න දවස් දෙකක් බලන්න හරිද? එහෙම වුණොත් එයාව අතහරින්න ඕන කෙනෙක් කියලා දේශනා කරලා තියෙනවා. එයා තමයි පොඩි දෙයක් දීලා ලොකු දේවල් බලාපොරොත්තු වෙන જાතිය කෙනෙක්. හරි අල්ප වූ දෙයකින් බොහෝ දේ ලබා ගන්න බලන කෙනෙක් ඒ විතරක් නෙවෙයි තමන්ට බියක් උපන් කල්හි මිතුරා මිතුරාගේ කටයුතු කරනවා එයා දන්නා එයා කටයුතු කරන්නේ අන්න එහෙම එයාට එයාට අපෙන් ප්‍රයෝජනයක් තියෙනවා කියලා හිතන වෙලාවට හරියට ඇවිල්ලා ළඟට ඇවිල්ලා හොඳට උදව් කරනවා හැබැයි එයාගේ වැඩ ගැනමයි හිතන්නේ එයාගේ එයාගේ වැඩ ගැනම හිත අපිට හොඳට තේරෙන්න ඕනේ. හරියට මිත්‍රත්වයක් තියෙන හැබැයි එයාගේ වැඩේ ඉවරනා විතර ආයේ නැහැ. හරිද? තමන්ගේ වැඩ ගැනමයි හොයන්නේ. බලන්න අපිට අපිට ඉතින් සමහරලාට ලොකු මිත්‍රත්වයක් නැති වෙලා තියෙනවා සමහර අය ගැන. ඒ ඇතුණම අපි අනුකම්පාවෙන් කටයුතු කරාට එයා වැඩ කරන්නේ එහෙමයි. අන්න ඒ එක පාප මිත්‍රයෙක්ගේ. එයාලා එයාලගේ ලාභ ප්‍රයෝජන ගැන සඳහා විතරක් යමක් අරගෙන යන්න බලාගෙන වැඩ කරන මිත්‍රයා. අනිත් එකනා තමයි වචීපරම. වචීපරම මිත්‍රයා කියලා කියන්නේ වචනේ තමයි මම අර අපි දැන් කතා වුණා ඔක දැන් චුට්ටකට ඉස්සෙල්ලා. වචීපරම මිත්‍රයා කියන්නේ මොකද්ද? එයා වචනය උතුම් කොට සලකන වචනේ පරම කොට ඇති. ඒ කියන්නේ හම්බුනහම අතීතය ගැන කතා කරනවා අනාගතයෙන් ඒකට කියන ඒකට දේශනාවේ තියෙන අතීතයෙන් සංග්‍රහ කරනවා. අපි මෙහෙම නේද හිටියේ අපි මෙහෙම නේද කරේ මෙහෙම වුණා නේද කියලා. අනාගතය හොඳයි අනාගතය මෙහෙමයි කියලා අනාගතය ගැන හරියට දේවල් කියනවා. හරිද? එතකොට નિરර්ථක කතාව ඇති තරම් ඒ අර්ථයක් නැති කතාව පුළුවන් තරම් දොඩ දොඩ ඉන්නවා. හරිද? වර්තමානයේ තියෙන වැඩ ගැන ව්‍යසනමයි කතා කරන්නේ. හොප් මම දැන් ඉස්සෙල්ලා කිව්වා ඔය ටික නේද? මේ වැඩේ හරියන්නේ නැහැ මේ වැඩේ හරියන්නේ නැහැ කියලා වර්තමානයේ කරනකොට දැන් යන්ද එහෙනම් මේ වැඩේ කරමුද? ආපෝ දැන් බෑ දැන් මෙහෙම තියෙනවා. හැබැයි කියන්නේ අතීතයේ මතක මෙහෙම කරා මෙහෙම කරා කියලා කියනවා. හෙට බලමු හෙට මේ වගේ කරමු මේ වගේ කරමු කියලා. හැබැයි හෙට ඒ වෙලාවේ උදා වුණාට පස්සේ කියනවා අහවල් දේ වෙලානේ අහවල් දේ වෙලානේ එන්න විදිහක් නැහැ. එහෙම කියලා මගහරිනවා. හරිද? වචනෙන් වැඩ කරන ක්‍රියාවෙන් වැඩ නොකරන මිත්‍රයාට කියනවා වචී පරම කියලා. හරිද? ඊළඟ එක නා තමයි අනුප්‍රිය භාණී. හරිද? බොහොම හොඳයි. ඒක මතක තියාගෙන ඉන්න ඕනේ ඒවා. එහෙනම් අනුප්‍රිය භාණී මිත්‍යා කියලා කියන්නේ ඒ ඒ වෙලාවට අනුකූල වෙන ප්‍රිය වචන කියන කෙනා. ඒ ඒ වෙලාවට අනුකූල වෙන ප්‍රිය වචන කියන්නේ මොනවද දන්නවද? අපි ඔක කතා කරා අර මේ චෛතසික ගැන කතා කරද්දී. සාමාන්‍යයෙන් සමහර යාළුවෝ ඉන්නවා කොහොමද මෙයා යහපත් වැඩක් කරොත් ඒක හොඳයි කියලා කතා කරනවා. මෙයා අයහපත් වැඩක් කරොත් ආයෙකත් හොඳයි කියලා කරන්නේ. මොකද හිත හොඳකම තියාගන්න හොඳ වැඩේ ගැනත් නරක වැඩේ ගැනත් නේද? හැම වෙලෙම කතා කරනවා අනුකූල වූ වචන. ඒ කියන්නේ පවක් කරමු පවක් කරමු කියලා යාළුවා කියද්දි හ්ම් හ්ම් හ්ම් අපිත් එක තැනක් කරමු කියනවා. ඒ ඒක ඒක බොහොම හොඳයි කියලා අනුදකිනවා. පිනක් කරමුයි කිව්වහම ඒකත් අනුදකිනවා. ඉතින් ඊළඟට යාගේ තියෙන ඊළඟ ලක්ෂණය තමයි මෙහෙම ඉන්නකොට හරියට යාළුවාගේ ಗುಣ කියනවා. මූණට කියනවා. හැබැයි අසම්මුඛයේහි ඔහුගේ අගුණ කියනවා. වෙන තැනකට ගිහිල්ලා අගුණ කියනවා. අපි ළඟට අවිලා ගුණ කියනවා. කියන කියන දෙයට හා කියනවා. හරිද? ඒ කියන්නේ අනුකූල වෙච්ච වචන භාවිතා කරනවා කියන එකයි මේකේ තේරුම. ඊළඟ මිත්‍රයා තමයි අපාය සහාය මිත්‍රයා කියලා කියන්නේ. ඒ කියන්නේ මත් බවට ප්‍රමාද බවට කරුණු වෙච්ච මත්පැණෙහි යොදවනවා නොකල්හි වීදි සංචාරය යොදවනවා හරි අපි කතා කරපු හැම දෙයකම යොදවන මිත්‍රයා. අපි කතා කරපු අපාය මුඛයන්හි යොදවන මිත්‍රයෙක් ඉන්නවා නම් එයාට කියනවා අපාය සහය මිත්‍රයා කියලා. ඉතින් අපි අපි ඇත්තටම බලන්න ඕන ළඟ ඉන්න කෙනාගේ මේ ලක්ෂණ තියනවාද? ළඟ ඉන්න කෙනාගේ මේ ලක්ෂණ තියෙනවා නම් එයා සහෝදරයෙක් වෙන්නත් පුළුවන්. සමහරට අම්මා තාත්තා වෙන්නත් පුළුවන්. සමහරට තමන්ගේම දරුවා වෙන්නත් පුළුවන්. හරිද? ඒකේ වෙනසක් නැහැ. ඉතින් ඒ අයව තම හොඳට තේරුම් ගන්න ඕනේ මෙයාගේ මෙයත් එක්ක සමහර ස්වාමියා භාර්යාව වෙන්න පුළුවන්. සමහර ස්වාමියා භාර්යාව හින්දා සමහර ස්වාමිවරු භාර්යාවරු ඉතාම නරක තත්ත්වයට පත් වෙලා තියෙනවා. මත්පැන් බීපු නැති අය මත්පැන් බොන්න පටන් අරන් තියෙනවා. හරිද? වැරදි වැඩ කරපු නැති අය වැරදි වැඩ කරන්න පටන් අරන් තියෙනවා. හ්ම් ඊට පස්සේ ඒක කියන අයත් මෙයා විවාහ වුණාට පස්සේ විනාශ වුණා කියනවා. කොච්චර හොඳට හිටිය කෙනෙක්ද කියලා කියන මෙයා අහවල් යාළුවා හින්දා විනාශ වුණා කියනවා. ඒ කියන්නේ ওই පාප මිත්‍ර සේවනය කියන එක සසර මහ භයානක දෙයක්. අති භයානක දෙයක්. ඒකින්ද ඒ යාළුවෝ හතර දෙනා මතක තියාගෙන ඒ ලක්ෂණ තියෙනවා නම් යාළුවන්ගේ වහාම කොච්චර හිතවත්කම් හිතේ ඇති වුණත් කමන්නේ වහාම ඈත් වෙන්න ඕනේ. තරහ වෙන්න කියලා නෙමෙයි කියන්නේ. ඈත් වෙන්න ඕනේ ආසන්නයට ගන්න හොඳ නැහැ. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ඕනේ. හරි? ඊළඟට පාවිච්චි කරන්න ඕන සහෘද මිත්‍රයෝ වගේක් ඉන්නවා. ඒ පළවෙනි මිත්‍රයා තමයි උපකාරක මිත්‍රයා. ඒ තමන් බැරි වෙලාවකවත් මොන හරි ප්‍රමාදයක් හින්දා මත් වුණොත් එහෙම ඒ මත් වෙච්ච කෙනා පවා ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. ධනය තමන්ගේ යාළුවාගේ තමන්ගේ මිත්‍රයාගේ ධනය රැකදෙන්න හැම වෙලේම උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි බියටපත් වෙච්ච වෙලාවක පිහිට වෙනවා. කළ යුතු කාර්යයක් අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට ඒක කරලා දෙනවා. සමහර අය අපිට බලන්න ඒක කොච්චර සහනයක්ද කියලා. ඒක සමහර අය ඉන්නවා අපේ පින්නත් නේ. පුදුම සහනයක් ඇති වෙනවා සමහර අයත් එක්ක ජීවත් වෙද්දී. ඇයි ඒ? හරියටම කරන්න ඕන වෙලාවට කරන්න ඕන දේ කරලා දීලා තියෙනවා. අපි බියටපත් වෙන අවස්ථා තියෙනවා. ඒ වෙලාවේ ළඟ ඉන්නවා නම් කරන්න ඕන වෙලාවේ කරන්න ඕන දේ කරනවා නම් අපිට වැරදෙන තැනදී අපිව රැක ගන්නවා නම් අපේ ධනය ආරක්ෂා කරලා දෙනවා නම් අන්න එහෙම කරන කෙනාට කියන උපකාරක උපකාරක මිත්‍රයා කියලා. ඉතින් අඳුනගන්න අතීත භාවිතය අනුව යාගේ අඳුනගන්න මෙයා එහෙම කෙනෙක්ද? සමහර අය ඉන්නවා අමාරු වැටිච්ච වෙලාවට නෑ. කතාවට ඉන්නවා ක්‍රියාවට නෑ බොහෝ කතාවට සාකච්ඡාවට ඉන්නවා වුණාම ක්‍රියාවට නෑ. එහෙනම් අන්න එහෙම හඳුනගන්න බලන්න මේ මිත්‍රාගේ තියෙන වටිනාකම මේවා ජීවිතේට අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕනේ. අනිවාර්යෙන් එකතු කරගන්න ඕනේ. ඊළඟට තමයි සමාන සුඛ දුක්ඛ මිත්‍රයා. එයාගේ ලක්ෂණය තමයි සැප දුක් දෙකම තියෙන කාලේ සමාන හිතයිසීව ඉන්නවා. හරිද? සමහර අය ඉන්නවා බොහෝ අපිට සැප තියෙන කාලේට හරියට ලං වෙනවා. දුක් තියෙන කාලේට පැත්ත පලාසෙ නැහැ. හරිද? එහෙම නැහැ සැප දුක් දෙකේ එහෙම පවතින මිත්‍රයා. ඊළඟට එයාගේ ස්වභාවයක් තමයි මිත්‍රයාගේ සැඟවිය යුතු දේවල් තියෙනවා රහස් තියෙනවා. හ්ම් ඒ මොකද යම් යම් යහපත් දේවල් තියෙනවා ඒවා සංගවා තියන්න ඕනේ නැත්නම් වැරද්දක් වුණා නම් ඒක හරි සංගවා ගන්න ඕනේ තියෙනවා. අන්න ඒවා ඒවා බොහොම පරිස්සමෙන් ආරක්ෂා කරනවා. ඒ විතරක් නෙවෙයි විපත්වලදී අතහරින්නේ නැහැ. ඊළඟට මේ එවැනි මිත්‍රයා විසින් ජීවිත පරිත්‍යාගයෙන් උනත් තමන්ගේ සිය දිවිද නොතකා මිතුරාගේ කටයුතු කරලා දෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයන් වලටපත් වෙච්ච මිත්‍රයෝ අපේ ජීවිතවලට එකතු කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් එහෙම බලන්න ඕනේ. හරිද? ඒකත් තමයි ජීවිත පරිත්‍යාගයෙන් වාගේ කටයුතු කරන අය ඉන්නවා. ඒ අය හම්බෙලා තියෙනවා. නේද? හැමෝටම හම්බෙලා තියෙන. ඉතින් ඒ අය තමයි ආරක්ෂා කරගන්න ඕනේ. ඒ අය තමයි ආශ්‍රය කරන්න ඕනේ. එහෙමයි. ඊළඟ එකන තමයි දෙලෝ වැඩසටහන් වැඩ සලසන අත්තක්කායි මිත්‍රයා. එයා තමයි මේ ජීවිතයත් යහපත් කරන්න කියලා දෙනවා. පවින් වළක්වනවා, පිනෙහි යොදවනවා, මේක කරන්න, මේක කරන්න කියලා. පෙර නොඇසූ ධර්මය අස්වන්න පුළුවන් තරම් කටයුතු සලසලා දෙනවා. මේ ටික අහන්න, මේ ටික අහන්න, මේක කරන්න, මේක කරන්න කියලා දෙලොවේම වැඩ සහිත සුගතියට මඟ කියා දෙනවා නිවන් දකින්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරන්න පුළුවන් තරම් උදව් කරනවා අන්නේ අර කියනවා අත්තක්කයි මිත්‍රයා කියලා. ඉතින් අපි බලන්න ඕන මගේ ළඟ ඉන්න අය මට ඒ වගේ උදව් කරන අයද? ඒ වගේ කටයුතු කරන අයද? හරිද? මගේ ළඟ ඉන්න අය අර වගේ ලක්ෂණ තියෙන අයද? මේ වගේ ලක්ෂණ තියෙන අයද කියලා බලන්න ඕන. ඊළඟට තමයි අනුකම්පක මිත්‍රයා කියලා කියන්නේ. ඒ කියන්නේ අපිව පිරිහීමට ලක් වෙනකොට එයාට සතුටු නෑ. හරිද? අපි ඒ කියන්නේ අපිට අපිව කෙටියෙන් කියනවා නම් අපිව පීඩාවටපත් වෙනකොට එයා සතුටු නෑ. එයා සතුටු වෙන්නේ හැම වෙලෙම අපිව යහපත යොදවලා. ඊළඟට අපිව අභිවෘද්ධියටපත් වෙනකොට එයා පුදුම විදිහට සතුටු වෙනවා. හරියට අම්මලා තාත්තලා වගේ. නේද? අම්මලා තාත්තලාගේ ස්වභාවය තමයි අපිව පීඩාවටපත් වෙනකොට අම්මලා තාත්තලා සතුටු නෑ. අපිව දුකටපත් වෙනවට කැමති නෑ. හැබැයි අපි සැපයටපත් වෙනවට කැමති. ඒ වගේම යාළුවෝ ඉන්නවා. හරිද? ඊළඟට අපේ අගුණ කවුරු හරි කියනවා නම් ඒක වළක්වනව නෑ නෑ එහෙම කියන්න එපා එහෙම කියන්න එපා කියලා ಗುಣ කියන්නන්ට ප්‍රශංසා කරනවා. අන්න එහෙම හොඳ යාළුවෝ ඉන්නවා ජීවිතයට එකතු කරගන්න පුළුවන්. ඉතින් ওই විදිහට අපි යාළුවන්ව මිත්‍රයින්ව තමන් ආශ්‍රය කරන අය හොඳට ඒ අය දිහා අපි මත් වෙන්නේ නැතුව තීරණ ගන්නෙ නැතුව පූර්ව තීරණ ගන්නෙ නැතුව මිත්‍රයෙන්ව ආශ්‍රයට සුදුසු අය හොයාගන්න ඕනේ. ධර්මය තුලිට නැඹුරු වෙන මිත්‍රයෝ ඉන්නවනම් බලහත්කාරයෙන් හරි හොඳ මිත්‍රයොත් එක්ක ඉන්න ඕනේ. වටිනම මිත්‍රයා තමයි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. ඒ කියන්නේ තමන්ව ධර්මයට නැඹුරු කරවන, තමන්ව පාපයෙන් වළක්වාලන ඔන්න ඔය කියන කාරණා හතරක ගුණාංගයෙන් යුක්ත මිත්‍රයෝ අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. එහෙම නැත්නම් වෙන කාරණාව තමයි පාප මිත්‍රයා අර කියපු කාරණා ඔකගේම අපායමුක හයේම යොදවන හින්දා බුදුරජාන් වහන්සේ මේ කාරණා ටික දේශනා කරලා මිත්‍රයන් ගැන වෙනම උතන දේශනා කරලා තියෙන එක. සිංහලවා සූත්‍රයේ අපාය මුඛ ටික දේශනා කරලා පාප මිත්‍රයා ගැන විශේෂ දැන් අර අපාය මුඛ වලින් එකක්නේ පාප මිත්‍ර සේවනය. හැබැයි හයම දේශනා කරලා ඊට පස්සේ ඒවා ආදීනවත් දේශනා කරලා අන්තිමට මේ දේශනාවේ මැද තියෙනවා පාප මිත්‍රයා සහ කල්යාණ මිත්‍රයා නැත්නම් හොඳ මිත්‍ර ප්‍රතිරූපකයා සහ නියම මිත්‍රයා කියන්නේ කවුද කියලා දේශනා කරලා තියෙන්නේ ඒක යෙදෙනවා අර හයම අපේ ජීවිතයට එකතු වෙන්න. ඒකින්ද ඒක වෙනමම අවධාරණය කරලා සිංහලවාස සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා මිත්‍ර ප්‍රතිරූපකයා කියන්නේ කවුද? සහෝද මිත්‍රයෝ කියන්නේ කවුද කියලා. ඉතින් මේ වගේ කරුණු අපේ ජීවිතවලට එකතු කරගත්තාම පිළිවෙලට මේවා නැවත නැවත විමසමින් නැවත නැවත විමසමින් අපි බලන්න ඕනේ මගේ ජීවිතේ මම මේ විදිහට ගොඩනගන්නේ කියලා. ඔය කාරණා ටික විතරක් හරියට කරොත් හොඳටම ඇති ජීවිතය සාර්ථක කරගන්න. හරිද? එක කාරණා කීපයක් ගත්තොත්. මොකද ඔය කාරණා ටික එක්ක අපි යන යන සීමාව කොහෙද? ටික ටික ටික ටික ටික ටික ඉහළටම යන්නේ. ඒවත් එක්ක අපි යවෙන්නේ කොහෙද? නිවන් දැකීම සඳහා මොන වැඩ පිළිවෙලටමයි යන්නේ. ඉතින් ඒකෙන්ද අපි මේ ජීවිත සාර්ථක කරගන්න ඕනේ, සසර සූපපත් කරගන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන බොහෝ වටින ධර්ම කරුණු අපිට ජීවිතයට එකතු එකතු වෙලා තියෙනවා. ඒවා තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තවදුරටත් අපි හෙට දිනේ මේ පිළිබඳව මේ අතර තියෙන ගැටලුත් එක්ක සාකච්ඡා කරමු. තාමත් වෙලාව තියෙනවා. තාම උදෑසන 9 වෙලාව. එහෙම වුණොත් එහෙම පුළුවන්කම තියෙනවා. තමන්ට අවශ්‍ය කරන ගැටලු තියෙනවා නම් හෙට දෙවෙනි සාකච්ඡාවට තාමත් එවන්න පුළුවන්කම තියෙනවා කෙටි පණිවිඩ වලින්. හරි. ඉතින් ඒකින්ද හැමෝම තමන්ගේ ජීවිතයට ධර්මය එකතු කරගන්න තමන්ගේ හිත තුලින් මේ ධර්මයන් නැගෙන විදිහට සකස් කරගන්න අහගත්ත ධර්මයේ නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න තමන්ගේ හිතෙන් නැగిලා යන විදිහට එක ධර්ම කරුණක් හරි තමන්ගේ හිතෙන් නිබඳව නැగిලා යන විදිහට සකස් කරගන්න එතකොට අපිට පුළුවන්කම තියෙනවා බොහෝ වශයෙන් මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද හැමෝම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා හැමෝටම ධර්ම ශ්‍රවණමය ආනිසංසය උතුම් නිර්වාණ අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.